ඉතින් ඒක අපි කාලසටහන දිහා බැලුවොත් හැමදාම මේ පැය නැත්නම් හන්දාවේ පහට එළඹෙන මේ පැය අපි ධර්ම දේශනාවක් සඳහා වෙන් කරලා තිනවා. ඉතින් ඒ ධර්ම දේශනාවේදී අපි සාරවත්ඥ දේශිත සුත්තමේ ඥානේ නැත්නම් පොතේ දැනුම අපි මේ කරගෙන යන වැඩ පිළිවෙලට අනුග්‍රහයක් වශයෙන් හැකි තාක් දුරට ලං කර ගන්නයි බලන්නේ. ඒක මේ එදා මෙදා ඈත මෑත කාලය දිහා බලනකොට ඊයේ පෙරදාට ගත්ත පුරුද්දක් නෙවෙයි. ඒ දිගටම මේ අවුරුදු 2600 ම තිබිච්ච ගතියක් බණ භාවනා කරන හැම කෙනාම වගේ ශක්ති ප්‍රමාණය හැම කෙනාම කියන්න අමාරුයි බොහෝ දෙනා ශක්ති ප්‍රමාණය නිතරම භාවනා කරන ගමන් මේ වගේ සුතමේ අනුග්‍රහයක් දක්වනවා එහෙම නැත්නම් සුතමය ඥානය සඳහා අසුවිරු ඥාන සඳහා හැකිතාක් අපි වෙලාවක් ගන්නවා ඒවට අමතරව අපි සාකච්ඡානුග්‍රහිතයක් කරනවා ධර්ම සාකච්ඡා මාර්ගේ ඒකත් අපේ කාලසටහන බලනකොට පේනවා. ඒ දෙක ඔක්කොටම ඉස්සලා අපි සීල අනුගහිතයක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට සීල අනුගහිතේ, සුත අනුගහිතේ, සකච්ඡා අනුගහිතේ කියන මේ මූලික අඩිතාලන් තුනම ඊගාවට අපි කරන්න බලාපොරොත්තු වෙන සමත අනුගහිතේට සහ විපස්සනා අනුගහිතේට ගාක් අවශ්‍ය දෙයක්. ඉතින් මේ දිහා බැලුවාම මේ සීලානුග්‍රහිතය, සුතානුග්‍රහිතය, සකච්ඡානුග්‍රහිතය කොහොමද මේ සමාධි ප්‍රඥා දෙකට බලපාන්නේ කියලා ඒ දෙක අතර ලොකු සම්බන්ධකමක් නැත්නම් නැතුවම බැරි සම්බන්ධකමක් තියෙන නිසායි සර්වචනාංශේ අනුගාිත සූත්‍රයේදී මේ දේශනා කරලා තියෙන්නේ නිසා භාවනා කරන එකනා ඒ විදිහට මේ ශාසනික සම්ප්‍රදාය නැත්නම් ශාසනයේ සරුවචනංශ මතක් කරලා තියෙන දේවල් නැවත නැවත සිහිපත් කරමින් Taman හැඩ ගැහෙන්න ඕනේ හැඩ ගැහුනොත් විතරයි මේ හිතක් සමාධියකට ප්‍රඥාවකට නැත්නම් විපස්සනාට යොමු කරන්න පුළුවන් වෙන්නේ. මම මෙහෙම කියන්නේ මෙන්න මේ කාරණාව ඉස්මතු කරලා දෙන්න. මොකද අපි දන්න වචනාර්ථය ගත්තොත් භාවනාව කරලා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ හිත වඩන වැඩක්. ඒ නිසා හිත භාවිත කිරීම භාවනා කිරීම කියන්නේ හිත හැඩ ගැහිීමක් ඒ වගේම හිත නිදහස් කර ගැනීමක් විමුක්තියටපත් කර ගැනීමක් නැවත නැවත යෙදවීමක් ඉතින් ඒක නිසා දර්ශනීය පැත්තෙන් බලනකොට කල්පනාකාරව පැත්තෙන් බලනකොට මේක හිතින්ම පටන් අරගෙන හිතින්ම ඉවර වෙන වැඩක් කියලා කියනද බටහිර ලෝකේ බොහෝම වලි කනවා. මුගේ හිතලම කරන්න පුළුවන්. මේ වැඩි ඇඟ මහන්සි කරගන්න ඕනේ නෑ. හිතින්ම කරන එකක් හිතම හදන එකක් කියලා. ඉතින් ඒක මේ දාර්ශනික පැත්තෙන් බලපුවම ඇත්ත තමයි. මොකද මේ අපේ වැඩේ තියෙන්නේ භාවනා කරනවා කියන්නේ හිත හදන එක තමයි. මොකද සර්වජන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමයට ඒ හිත හදන්න ගොඩාක් අඩුම කැඩුම අවශ්‍යයි. හිත හදන්න ඉස්සලා කය හදා ගන්න ඕනේ. හිත හදන්න ඉස්සලා වචනේ හදා ගන්න ඕනේ. මේ කයතිත හදන්න පරිසරය හැදෙන්න ඕනේ. ඉතින් මේ පරිසරයත් එක්ක අනුයාත උනේ නැත්තම් මේ කය හිතයි කීකරු කරන්න බෑ. ඉතින් ඒක නිසා හිත හදන වැඩේ තමයි කෙරෙන්නේ. නමුත් ඒකට ඉස්සර වෙලත් ඒකට පස්සෙත් මම අවධාරණයෙන් කියනවා ඒ හිත හදන වැඩේට ඉස්සර වෙලත් හිත හදුවට පස්සෙත් අපි දෙසරයක් දෙවිදියකට මේ කය වචන දෙක හැදීම සහ ඊට සුදුසු පරිසරයයි සප්පාය පරිසරේ නැත්තම් පතිරූප දේශ වාසය කියලා කියන්නේ. ඒක ගැන නැවත නැවත සලකා බැලුවේ නැත්නම් අපි කරන භාවනාව වතුර යඳපු ඉරක් වගේ ඒ පරිසරයේදී විතරක් හරියනවා පරිසරය හෙල්ලෙනකොටම ආයෙ නැති වෙලා යනවා. ඉතින් උගදෙනගේ කනපින්දම ඕක තමයි. කන්දොස් කිරියාව ඕක තමයි මට අතන හරි ගියා මෙතන හරි ගියේ නැහැ කියලා. ඉතින් ඒකට හේතුව ඒක හිත හදන වැඩේට ඉස්සර පස්සර කාය වචන දෙක හැදෙන්න ඕනේ. පරිසරය හැදෙන්න ඕනේ. ඉතින් අර හිත එක සැරයක් හරි ඩිංගිත්තක් හදපු එක්කනාට හැදිච්ච නැති කෙනාට වැඩිය සම්භාව්‍යතාවය වැඩි ප්‍රවණතාවය වැඩි එදාමම හරිය මේ මේ தত্ত্বයට තෙදී ආයතේ මානසිකත්වයේ ගන්න නම් සමතේ විපස්සනාව ගන්න නම් ඒ පරිසරයේම නැවතත් උපයාසපයා දෙන එක අපි මෙහෙම කියමුකෝ උපයාසපයා ගැනීම සමතේ විපස්සනාවට කරන්න බෑ ඒක මම කරලා දෙන්න ඕනේ ඒ මම ඒ දේ කරලා දෙන්නේ නැතුව මම සමතේට වරින් වරින් කිව්වට විපස්සනාට වරින් වරින් කිව්වට ඒගොල්ලන් එන්න වරන් නැහැ. එන්න වරන් දෙන්න නම් ඒ අනිත් අනුග්‍රහිත සීලේ වශයෙන් Taman කය වචන හික්මව ගන්න ඕනේ. නැවත නැවතත් බණේ හිත යොදලා දිටිජු කම්මේ කර ගන්න ඕනේ. ඇද වෙලා තියෙන අපේ දෘෂ්ටි ඍජු කර ගන්න ඕනේ. සැක දුරු කර ගන්න ඕනේ. නාහපු දේවල් අහන්න ඕනේ. අහපු දේවල් පෙළගස්ස ගන්න ඕනේ. හිත ප්‍රසාද කර ගන්න ඕනේ. අන්න ඒ ක්‍රමයට කෙරුවේ නැත්තම් හිත හදනවා කියලා කිව්වට ඒකට අවශ්‍ය කරන්නා වූ පසුබිම සකස් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අද භාවනා කරන්නන් අතර වටහා නොගත්ත කාරණාව. ඒ නිසා ඒ වටහා නොගැනීම නිසා වටහා නොගැනීමටත් හේතු තියෙනවා. නොගැනීම නිසා යම් යම් මැත්තෝ යම් යම් අත්දැකීම් ලැබලා තියෙනවා. ඒ අත්දැකීම් නැවත ලැබෙනකන් ඉතින් අඬා හො ගන්නවා. අනේ මට මෙහෙම වුණා දැන් ආවේ නැණි කියලා කිඳිරි ගන්නවා. නමුත් ඒකට හේතු ශාසනානුලෝමික ක්‍රමයට සුත්තමය ඥාණයෙන් නැවත සලකලා බලලා තමන් එකට හැඩ ගැහෙන්න ඒකට අවශ්‍ය පරිසරය ලබා දෙන්න මුග දෙනෙක් හිතනවා ඒක මේ ලෝකයා විසින් කරලා දෙයි කියලා. දැන් ලෝකයට කාටවත් එහෙම කරලා දෙන්න ඕන කමක් නැහැ. ලෝකයා ඉන්නේ පුළුවන් තරම් භාවනා කරන කට්ටියට වටණ්ඩයි. ඒ කට්ටිය බිම දාණ්ඩයි. ඒක ලෝකයා දැනගනත් නෙවෙයි කරන්නේ. නමුත් ඒක තමයි ලෝකයා කියන්නේ. ඒක නිසා ලෝකයාගෙන් බේරෙන්න නම් ලෝකයාගෙන් අපුරු බලපෑමෙන් බේරෙන්න නම් ඒ සරුවචාන්සේ කියන ප්‍රතිපදාව දිගේ යන්න ඕනේ. ඒ සඳහා සීලානුගහිතය පිළිබඳව හැම කෙනෙක්ම පරිතද කරගත්තේ නැත්නම් අපි වැඩි හිටියෝ නිසා කවුරුත් හිතන්න එපා පිටිපස්සෙන් කෙවිතක් තියාන හරක් කෙලවනවා වගේ දක්කන්න කවුරු හරි මෙහි ඉන්නවා කියලා. මේ කවුරුත් නැහැ. අපි දක්වන එක විතරයි කරන්නේ. මේක අවශ්‍යයි කරගනින්න බැරි නම් ඒක ඒ කරන ශීලයේ පිළිබඳ නොසලන කෙනාටත් නිග්‍රහයක් වෙනවා. ආයතනටත් නිග්‍රහයක් වෙනවා. ඒ කෙනා කියන කරන කතා බාගෙට තැම්පිච්ච අල වගේ අහන අහන කට්ටියක බඩනක් වෙනවා. නිසා සීලය පිළිබඳව තම තමන් පරිතද කරගන්න එක තමන් ඉන්න තැන තේරුම් අරගෙන ඒක ඉඳලා ටික ටික ටික ටික හදාගන්න. යම් හේයකින් තමන් දන්නවනම් මේ සමාදන් රකින්න සීලය කැඩෙන්නේ මේ රැකෙන්නේ නැහැ කියලා මේ ආදිත්ත පරයය සූත්‍රයේ සෝක් සූත්‍රයක්. බඩ බොක්කේ එළියට යනවා උණුව මේ ගිනි වතුර බිව්වා වගේ. ඒක නිසා මේ සූත්‍රය ඇහුවට පස්සේ 69කට ලේවමනේ දාලා තියෙනවා. එළියට එවිල්ලා තියෙනවා කාපුවා. ඉතින් ඒක මහා කාරුණික සරුවච්චන් වහන්සේගේ යුතුයකමක්ද? එහෙනම් වෙච්ච සිද්ධියක්ද කියන එක අපි පැත්තක තියමු. කෙසේ නමුත් සරුවච්චන් වහන්සේ මේ ගිනිකෙලි සම්දර්ශනයක් පෙන්වන්නයි හදන්නේ. උන්වහන්සේ දකපු දේත් මේ ලෝකයා හැසිරෙන හැටිත් ඒ දෙක අතරමැද ඉන්න යෝගාවචරයත් තුන්තන සලකලා උන්වහන්සේ ආදිත්ත පරියායන් හෝ බික්කවේ ධම්ම පරියායන් දේශිස්සාය මහන්නේ මම තොපලාට මේ ආදිත්ත පරියාය නම් වූ ධර්ම දේශනා ක්‍රමයක් ධර්ම විග්‍රහයක් ධර්ම විස්තරයක් කියලා දෙන්නම් අහපල්ලා කියලා ඒකෙන් අදහස් වෙන්නේ මේ සරුවච්චන් වහන්සේම හිතලා දේශනා කරන ධර්මයක් මිස කවුරු ප්‍රශ්නයක් අහලා ප්‍රශ්න උත්තරයක් වශයෙන් දෙන ධර්ම දේශනාවකුත් නෙවෙයි ධර්ම සාකච්ඡාවකුත් නෙවෙයි ඉතින් ඒ කියන්නේ සරුවචනාංශගේ බුද්ධ කෘත්‍යය. උන්වහන්සේ දෙ හිතනවා මම මේ වගේ බණක් මගේ අවවාදයක් දෙන්න වටින හොඳම සංඝයාට මොකද සංඝයා මේ වෙනකොටත් givisගෙන ඉවරයි. මම ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක්. මම ඔබ වහන්සේ කියන කමිටේ අඬලෑස්ති. මම අම්මා තාත්තා අතහැරියා. මම වස්තු භෝග අතහැරියා. ඒක නිසා මම ඔබ වහන්සේත් එක්ක පණ දිනකම් තිසරණ සරණ ගියා කියලා ඉදිරිපත් වෙච්ච සංඝයා තමයි සරුවත්යන්සේ සාකි කරගන්නේ. ඉතින් මම ගිහි කාලේ මේ වගේ සූත්‍ර කියනකොට මට හිතුණා මම සංඝයා නෙවෙයිනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන දේවල් සංඝයා බලාගත්තාමයි මට වැඩක් නැහැ කියලා. මට නෙවෙයිනේ කියලා තියෙන ඒක නිසා අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒත් ඒක පැත්තට කනගාටුයි. මේ අපිට බුදුහාමර මොකුත් කියලා නැහැ නේ කියලා හරියක් කියන හරියක් කියලා තියෙන සංඝයා වහන්සේලාට විතරනේ අපිට නැහැ නේ කියලා එක පැත්තකින් කනගාටුයි. එක පැත්තකින් සන්තෝසයි මහානකම කරනවා නම් හරියට කරපන් එහෙම නැත්තම් යන්නේ මෙතෙන්ට. ඒ නිසා මේක හරියට කඹේ ගෙනියනවා වගේ පිහිදාරක ඇඟිල්ල ඇදගෙන යනවා වගේ තනි කෝච්චි පීල්ලක ඇවිදින්න වගේ සමබර භාවයකට ਸਰවඥංශේ සංවේග පහල කරනවා. ඉතින් මේක ਸਰවඥ සූත්‍රයක් නොවුනනම් එතන බුදුරජාණන්ගේ ශ්‍රී මුක දේශනාවක් නොවුනනම් මේ වගේ නිදර්ශන කියනකොට හුඟ දෙනෙක් හිතන් ඉඳ තියෙනවා නිකන් අනවශ්‍ය සංවේගයක් පහලකරනද එහෙම නැත්නම් අනවශ්‍ය විදිහේ බයක් ඇතිකරනද හිතලා කියනවායි කියලා. නමුත් මේ මහා කරුණික මහා සරුවච්චන් ආංශේ දේශනා කරන දේ. ඒක නිසා අපි බලමු අපි වාගේ මේකටම අප වෙලා කැප වෙලා පූර්ණ කාලීන භාවනාවක යෙදී සිටින පිරිසකට මේ වගේ දෙයක් කොයි තරම් දුරට අපේ සංවේගය පහළ කර ගැනීම පිණිස අපි ගත්ත අභිමතාර්ථ දිහාවට එකලසකින් යුක්තව ගුණෝකින් යුක්තව ඍජු භාවකේ යන කොච්චර උදව් වෙනවද කියලා. ඉතින් මේ විදිහට සූත්‍රය පිළිබඳ හඳුන්වා දීමක් කරපු සරුවච්චන් ආංශේ කතමෝච බික්කවේ ආදිත්ත පරියායෝ ධම්ම පරියායෝ. මහණෙනි මොකද්ද මම මේ කියන්න හදන්නේ? මේ ගිනි සිලු පිළිබඳ මේ විස්තර කතාව ගින්න නැත්නම් ගිනි කෙලියක් නැත්නම් මේ ධර්ම විග්‍රහයක් එහෙම නැත්නම් ධර්ම විකූර්ණයක් නැත්නම් ප්‍රාතිහාර්යයක් මොකද්ද කියලා සරුවචනන්තෙන් ප්‍රශ්න අහනවා ඒ ප්‍රශ්න අහන්නේ බණහනායකෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මම මේ කියපු කාරණා ඕන්න දැන් මම කියන්න හදනවා කියලා පිරිසගේ අවධානය මානසිකාර්ය තමන් දිහාට ඇද ගන්නයි. අන්න ඒ විදිහට හොඳටම පිරිසි අවධානය Taman දිහාට අරගෙන උන්වහන්සේ දේශනා කරනවා වරං භික්කවේ තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පජ්ජ සම්පජ්ජලිතාය සජෝතික භූතිකාය චක්කුන්ද්‍රයන් සම්පලි සම්පලි මට්ටං මානෙනි මට මට කියන්න තියෙන මෙච්චරයි හොඳටම රත්ත තත්ත වෙච්චි යකඩ කෑල්ලක් එහෙම නැත්නම් දිලිසෙන ගිනිගෙන දිලිසෙන රකට කැලක් අරගෙන ඇහි උලනම හොඳයි. කාගරි ඇහෙට තියලා ගිනියෙච්ච යකඩ අපිනු අලවංගුවක් අරගෙන රත් කළ රත් කළ රත් කළා. ඒක ඉසර රප්ත තප්ත වෙනවා. ඊට පස්සේ ශ්වේත තප්ත වෙනවා. ශ්වේත තත්ත උනාට පස්සේ යකඩ උණු වෙනවා. උණු වෙන ඉසර රත් තත්ත ශ්වේත තත්ත කියන දේවල් බුදුන් සමිඳ තත්ත කියන එක විතරයි පාවිච්චි කරන්නේ. නමුත් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා සම්පලිජ්ජිතාය සජෝතික භූතිකාය. දැන් මේ ජෝතිමත් වෙන්න හදන මේ ගිනි ගන්න වගේ හදන යකඩයක් අරගෙන කාගරි ඇහැට තියෙනවා හොඳයි කියලා කියනවා. මේ උපමාවක් පෙන්වන්නේ. නත්වේව කුබිකු නත්වේව චක්කුන්ත්‍රියේ චක්කු විඤ්ඤේසු රූපේසු අනුභ්‍යංජනංසෝ අනුප්පියංජන සෝ නිමිත්තානුග නිමිත්තානුගත කතාසේ රූප බල බලා ඒ රූප පිළිබඳව අබිරමණය කරමින් ඇහෙන් දැකිය යුතු රූපයන් විසෙයි ව්‍යංජන අනුව්‍යංජන බලමින් ඒ පිළිබඳව නිමිති ගනිමින් ගත කරන ජීවිතයට වැඩිය මේ ඇහැ ගිනිගත්ත යකඩකින් පුච්චන එක හොඳයි කියලා තියෙනවා. ඒ තරම්ම මේ වස්තු දිහා බලලා බලපු දේ පිළිබඳව මනාපමනාප පහල කරගෙන මේ බලන දේවල් පිළිබඳව ව්‍යංජන අනුව්‍යංජන බලමින් අස්තර විස්තර බලමින් අලගිය මුලගිය තැන් බලමින් රූප අභිරමණය කරනවා වෙනුවට ගිනිගල යකඩකින් මේ හැපිච්චන එක හොඳයි ඒ මොකද නිමිත්තස්සාදං ගතිතං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය යම් වෙලාවක අපි රූපයක් බලලා ඒ රූපී ආස්වාද කරන හිතක් එහෙම නැත්නම් චක්කු විඥානයක් අපිට පහළ වුණා නම් අන්න ඒ වෙලාවේ කෙනා මලොත් අනිවාර්යයෙන් මේ මනුස්සයා අපායට හෝ තිසංගත නිකායකට වැටෙනවා. අපි රූපයක් අබිරමණය කරමින් ඉන්න වෙලාවක රූපයක් ආස්වාද කරමින් ඉන්න වෙලාවක අපේ ජීවිතය හමාර වුණොත් ඒ රූපාස්වාදවේ පිහිටපු විඥාණය ඒකාන්තෙම මේ අපේ හිත අපායට හෝ තිරිසන් යෝනට බඳිනවා කියන එක වෙන දෙයක්. එහෙම නැත්නම් ඒක තමයි න්‍යාය. තහනමේතං විජ්ජතියන් ද්වින්නම් ගතිනං අඤ්‍යතරං ගති ගච්ඡෙය නිරයං වා තිරච්ඡාන ගතං වා. එවැනි කෙනාට තියෙන්නේ ඒකාන්ත පාර දෙකයි. එකක් අපාය, එකක් තිරිසන් යෝනිය. ඉතින් බුදුජානන්සේ කියනවා ඉමං කොහම් බික්කවේ ආදීනවන් දිස්වා එවං වදාමි. ඒ විදියට කෙනෙක් අපායට නොයන්න නම් තිරිසං ආත්මිකට නොයන්න නම් මේ දේ කෙරුවොත් ඒකාන්තෙන් අපායට තිරිසං නිකායට යන බව දැකලයි මම මේ ටික කියන්නේ කියලා. ඒ වෙනතු මේ කවුරුත් බයකරනද කාටවත් මේ බිල්ලෝ වෙන්නඳ ඔන්න බබ බිල්ලෝ එනවා කියන්න නෙවෙයි දැකලයි කියන්නේ කියලා. ඉතින් මේක තමයි බුදුජානනාථ මේ සූත්‍රේ පුරාවට විස්තර විස්තර කරන්න බලාපොරොත්තු වෙන තේමාව. අපි රූපයක් බලන හැම වෙලාවකම ඒ රූපේ නිසා අපි අනිකුත් සංයුත්තනිකායේ තියෙන මේ ආදිත්‍යපරියාය සූත්‍රයක් තියෙන සංයුත්තනිකාය සලායතන වර්ගයේ ඒකේ තියෙන වෙනත් සූත්‍රය අරගෙන බැලුවොත් රූපයක් රූපයක් දකින හැම වෙලාවෙම එක්ක මනාපේ එක්ක අමනාපේ නැත්තම් මනාප අමනාප දෙක මිශ්‍ර වෙච්ච උදාසීන බවක් අනිවාර්යෙන් පෘතජ්ජනයට පහළ කිසිම රූපයක් දැක්කට පස්සේ ඒකට මනාප පහළ වුණෙත් නැහැ අමනාප පහළ වුණෙත් නැහැ මනාප මනාප අතරමැදත් නැහැ කියලා කියන දෙයක් නැහැ. රූපයක් දකිනකොට මේ කාන්තේ මේ හිත එක්ක මනාපේ පහළ වෙනවා එක්ක අමනාපේ පහළ වෙනවා. ඒක තමයි සාමාන්‍ය රසාස්වාදයේ ධනික සුඛේ හොයන පුතඥයාගේ තියෙන ක්‍රමී. මම භාවනා කරනකොට නැත්නම් භාවනා වගේ අභ්‍යාසයකට ආර්ය පරිශයෙන් ගියාම ඒ කෙනාට අරමුණකට හිත දාපුවාම ඇහැට රූපත් අරමුණු වෙනවා කනට ශබ්දත් අරමුණු වෙනවා නාසයට ගඳ දිවට රස කයට පහස කියලා ඉතකේ කර්මුණ තියෙනවනේ. ඒ කිසිම අරමුණක් ඒ රූපයක් ඇවිල්ලා ඇහැට මුලිච්ච වෙච්ච වෙලාවේ ඇහත් එක ගැටිච්ච වෙලාවේ ඒකට පොතේ සඳහන් කරලා තියෙන ආපాతගත වෙනවයි කියලා. ආපాతගත වෙච්ච වෙලාවේ ඒ දකපු රූපේ නිසා එක්ක මනාපයක් එක්ක අමනාපයක් පහළ නොවි මොන විදිහකින්වත් යන්නේ පෘතජ්ජනයා දන්නේ ඇත්තටම මනාපමනාප දෙක විතරයි. නමුත් භාවනා කරන කෙනාට ගෝකල් භාවනා කරොත් හිතා ගන්න පුළුවන්. ඒක ඇත්තටම සරුවච්චන්හන්සට අහුම්කන් දීලම හොඳ අවංක හිතකින් ලෑස්ති වෙලා භාවනා කරන කෙනාට දැනගන්න පුළුවන් සමහර රූප තියෙනවා. දැක්කයි නොදැක්කයි කියලා වෙනසක් නෑ. ඒක උනන්දුවක් ඇති කරන්නේත් නෑ. කම්මැලි කරවන්නේත් නෑ. උදාසීනයි. නමුත් එවැනි හිතී එවැනි රූප කවදාකවත් හිතේ තැම්පත් වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවෙම අමතක වෙලා යනවා. මොකද ඒකෙන් හිත කුප්පන්නේ නැහැ. ඒකෙන් හිත කිචි කැවෙන්නේ නැහැ. ඒකෙන් හිත ඇවිස්සෙන්නේ නැති නිසා අපි ලක්ෂ කෝටි වාරයක් හිත දකිනකොට හිත වහාම ගිහිලා වහන්නේ වඩාත්ම රූප රූප දනවන මනාපේ දනවන එනත අමනාපේ දනවන රූපෙට තමයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි එක රැයකට කෝටි ගාණක් හීන දකිනවා. උදේ වෙනකොට මතක තියෙන හොඳටම හිත කැපිපේන එක්ක තද්ද බලාසාවක් ඇති වෙච්ච එකක්. ඉතින් තද්ද බල විදියට හිත රිච් එකක් විතරයි මතක තියෙන්නේ. අනික හිණ දැකපු බව මතකයි. නමුත් මතකෙට එන්නේ හිණ දැක්ක කියලා දන්නවා. ඒත් ඉතුරු වෙන්නේ මොකද අපේ හිතේ ගබඩා වෙන්නේ අපිට හුඟක් කුප්පණ ගති ඇති කරන, රුප්පණ ගති ඇති කරන, අවුස්සන ගති ඇති කරන කෙලෙසන ටික විතරයි. ඉතින් ඒක නිසා අපි මතකයේ දැනට අපිට සංසාරේ යමක් ඉතුරුලා තියෙනවා තද්ද බල කෙලස් ටික විතරයි මතක තියෙන්නේ. මැදට එන හරිය මනාපමනාප දෙක අතර මැද තියෙන හරිය උපේක්ෂාවට බාර වෙන හරිය ලියවිලත් නැහැ අපේ පොතේ. මතකත් නැහැ. ඉතින් ඒක නිසා අපි මතකයක් කියලා අපි නැවත අවුස්සලා බලනකොට අපිට පේන්නේ හිතේ සංඥා තියාගත්ත හොඳ හැටි ගලේ කෙටුවා වගේ මතක වෙච්ච ටික විතරයි. ඒ නිසා අපි මතකය කියලා නැවත අවදි කරවන්නේ උඟක්ම කෙලෙස් උපදෝප ටික විතරයි මධ්‍යස්තව දැකපු දේවල් අපේ හිතේ හිටලා නැහැ. ඉතින් ඒ නිසා පෘ탁ජනයා කිව්වොත් අසවල් තැන මං හිටියා මම කාය සාක්ෂි වශයෙන් දැක්කා මම මේ කියන්නේ දැක්ක දෙයමයි කියලා අනිවාර්යයෙන්ම මනුස්සයා කියන්නේ දැක්කයි කියලා හිතාගත්ත දෙයක් විතරයි. කවදාක පූර්ව මතකයක් නැවත ගන්න පුළුවන් ගතියක් පෘථජ්ජනයට නැහැ. මොකද මතකයට යන්නෙම එයාගේ රුචි අරුචිකම් අනුව. එයා හිතාගත්ත කැපිපෙන ලක්ෂණ ටික විතරයි. ඉතින් ඒක නිසා මේ මනුස්සයා උසාවියට නැගලා නීති පොතේ අත තියලා නැත්නම් බුද්ධ දෛල පොතේ අත තියලා මම කියන වචනේ ඒකාන්තයෙන් සත්‍යයි. මට බොරු කියන්න ඕන කමක් නැහැ කියලා අපි හිතමු කාය සාක්ෂියක් දෙනවයි කියලා. දෙන වෙලාවේදී ඇත්තම තමයි මනුස්සයා කියන්නේ. එයා දැක්කයි කියලා දෙන්නේ එයා දැක්කයි කියලා හිතපු ටික එනනම් මුළු එකම මතක තියාගන්න පුළුවන් ශක්තියක් හිතේ නැහැ. ඒ නිසා භාවනා කරන කෙනෙකුට මේ ගැටලුව දකින දකින දෙයක් පාසා එක්ක මනාපේ එක්ක අමනාපේ පහළ වෙනවා කියන එක විශ්සඳන්න බෑ. මොන්න තාලෙන් විශ්සඳන්න බෑ මොකද අවුරුදු ලක්ෂ 40කට වැඩිය කාලයක් විද්‍යාඥයෝ කියනවා මේ මිනිස්සයා සතෙක්ගෙන් පරිණාමය වෙලා එන්න කල් ගත්තයි කියලා. බුදුහාමුදුරුව අපට කියනවා මෙරි මෙරි ඉපදින මේ සංසාරේ කෙලෝරක් නැහැ කියලා. ඒ දිගටම අපේ හිත තත්වගත කරලා තියෙන්නේ වඩා ලස්සන රූප බලණ්ඩයි. එහෙම නැත්නම් ඊටාම අවලස්සන දේ හිතා ගන්නයි විතරයි මඳ හරිය දැකලා නැහැ. ඒ නිසා යෝගාවචරය භාවනා කරනකොට මේ සූත්‍රය තාටියක් ඉස්සරහට යන්න ඕනේ ඒකට අදාළ සාක්ෂි ඇති කරගන්න යෝගාවචරයට පුරුදු කරන්නෙම බුදුහාමුදුරුවෝ එච්චරම හිත බඳින්නෙත් නැති එච්චරම අප්පිරිය කරන්නෙත් නැති මදහත් අරමුණක්. ඒක ඇහැට වැටෙන එකක් නෙවෙයි. ඇද්දක වහගත්තට පස්සේ කයට වැටෙන එකක්. ඒක නිසා මුද්‍රජාන්සේ වටපිට නොගියන් නැත්තම් නොකිය කියනවා නොකිය කරනවා නැත්තම් අපිට උපදෙස් දෙනවා උඹේ හිත ඒකාන්තයෙන් මනාප දේවල් හොයාගෙන යනවා ඒකට කටු ගහේ කටුල් කරන්න ඕනේ ඒක ස්වභාවයි අමනාප දේවල් හොයාගෙන යනවා ඒක ස්වභාවයි උඹ මං කියන දේ අහනවා නම් නැත්නම් මගේ ප්‍රතිපදාව වැඩ කරන්න කැමති නම් මට ගෞරවයෙන් නැත්නම් බුදුහාමුදුරන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සීලයක පිළිහිටලා මධ්‍යස්ථ අරමුණකට හිත දාපන්. ඒක ආධ්‍යාත්මිකයි. ඒක ආගමිකයි. ඒක සුවිශේෂී අභ්‍යාසයක්. මධ්‍යස්ථ අරමුණට හිත දාපන් කියලා. ඉතින් මේ මේ කය තමන්ගේ කය කාය අනුපස්සන වශයෙන් බලනකොට අපි අබිරමණය කරන සුළු විදියට මට මේ දෙවුර නලල් තල සවි බල උරහිස අපමණ හීනමවයි කියලා ළඟ දිහා බලන්න කියන්නේ ඒක බැලුවොත් මේ රාගයක් කතා කරන්නේ. එහෙම නැත්නම් අනුන්ගේ රූපයක් බලන්න කියන්නේත් නැහැ. කායේ කායානුව බලන සුළු කියලා බුදුහාමුදුර වචනයක් පාවිච්චි කරනවා. කායේ කායානුපස්සී විහෙරති. කායේ ඇති හැටිය බලන්න අපි ඔය සාමාන්‍ය කයක් දිහා බලනකොට මේක රූපලාවන්‍ය කරන මධ්‍යස්ථානයක් මේව නැත්තම් මේක බර උස්සන ලිවර් මැෂින් එකක් එහෙම නැත්තම් අනුන්ට ගහන්න තියෙන හයිය හති යන්ත්‍රයක් කියලා බලන්නේ නැතුව මේ කය රූප ගොඩක් පැත්තෙන් බැලුවොත් කය රූප ගොඩක් වශයෙන් බලන හැම චිත්තක්ෂණයකම කිසිම මනාපයක් කිසිම මනාපයක් පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒක නැත්නම් මේ බුදුරජාණන්සේ පෙන්වන්න හදන දේ කොච්චර කොච්චර අමාරුද කියනවනම් එහෙම නැත්නම් කයට හිත ගන්න කොච්චර අමාරුද කියනවනම් අටුවාචාරින් වහන්සලා පෙන්නනවා දුවන අස්සේ කුඩ අලුපූල් ගෙඩියක් තියන්න හදනවා වගේ කියලා. අස්සයක් දුවනවා කෙලින් නිකන් හිටියත් අස්සය උඩ අලුපූල් ගෙඩිය පట్టල වෙන්නේ නැහැ. මොකද දුවන අස්සේ කුඩ අලුපූල් ගෙඩියක් තියන්න හදනවා වගේ මොකද සංසාරේ පුරාවටම මේ මනාපමනාප දෙකේ දුවපු හිත දැන් බුදුරජාණන් දෙනිකන් පරිේශණයට වගේ කියනවා උදාසීන දෙක තියලා බලන්නේ කියලා. තිබ්බට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේ හිත කොච්චර කෙලස් වලට කැමතිද කියලා. කොච්චර අකුසලයට කැමතිද? අර උදාසීන අරමුණේ තිබ්බාම කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ රෝල් වෙලා යන අන්ධකාර තැනකට. තෙත තියෙන තැනකට. කොට්ටේ උඩ කිසිම තැපක් විඳින්නේ නැහැ. ඉතින් ඒ නිසා යෝගාවචරය භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ gedara minussut විහිළු කරනවා දැන් ඔළුව නරක් වෙලයි කියන. අනේ එව්වත් අහගෙන ඔන්න මෙහි ඇවිල්ලා වාඩි වෙලා භාවනා කරන්න ගියාම ඌඩල්ල ඇදෙන්නෙම තෙතට තමයි. ඌඩල්ල ඇදෙන්නෙම අන්ධකාරයට තමයි. අලු පූල් ගෙඩිය තිබ්බහම තිබ්බ ගමන් වැටෙනවා. යෝගාවචරය වල වටින කට්ටිය නම් ෂෝක් එකට භාවනා කරනවා බලපංගෝ මගේ හිත කොහොමඩක්වත් හිටින්නේ නැහනේ. තියෙනකොට වැටෙනවා. තියෙනකොට වැටෙනවා. ඉතින් ඒක නිසා යෝගාවචරය ලෝක දෙකක් මැද හිර වෙනවා. gedara hitiyana කීයක් හරි හම්බ කරගන්න හරි තිබ්බා. දැන් ඒකත් නැහැ. ඉතින් ගෙදර මිනිස්සු කියනවා මෙයාගේ දැන් වයර් මාරු වෙලා දැන් භාවනාවට යන්න පටන් අරගත්ත කියලා ඒ මිනිස්සු එහෙන් කොලිත්තම් කරනවා. දැන් මේ හැවිල්ලා පරියන්කේ ගහගෙන දෙඤ්ඤම් කියලා වාඩි වුණාට මොකද? අනේ දෙඤ්ඤම් තමයි මොනම දෙයක්වත් කෙරුවට හරියන්නේ මේක නිකන් ඉදිකට්ටක් කෙලින් අතර තියලා අබහුරක් වක් කරන්න හදනවා වගේ. හරි ඉදිකට්ටුට අබෑටයක් කෙලින් හිටිනකම්. කවදාවත් හරියන්නේ නැහැ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ රාග අරමුණකට දුන්නනම් අපි පැය 3 එක දිගට හෙල්ලෙන්නේ නැතුව බලන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරියට කවුරු හරි මරනවා පෙන්නනවනම් භයානක අපරාධ ඇසිපිල්ලම් ගන්න නැතුව බලන්නේ. ලෝකෙ වැඩිම සෙනගක් එකතර එකතු වෙලා තියෙන්නේ පස්සෙනි ජෝර්ජ් රජුව මරපු මිනි මරුවා ගිලට් ප්ලේඩ් එකකින් ටික ටික කප කපා මරනවා පෙන්නන වෙලාවෙලු. ලෝකේ ඉන්න ඔක්කොම ගිහිල්ලා තිනවා ඒක බලන්න. මොකද අපි ඒ තරම් කැමැති අපරාධවලට. අපේ චිත ගොඩක්ම ඇවිස්සෙන්නේ චිත්‍රපටියක ෆයිට් එකක් නැත්තම් වැඩක් නැහැ. බල්ලත් වැඩක් නැහැ. ෆයිට් එක දෙන්න ඕන හොම්බකට රිවර්ට් වෙන්න ගහන්න ඕනේ. ගහනකොට විසිල් ගහ ගහ බලන්නේ. ගානක් නැහැ ඉඳගෙන ඉන්න පුටුවේ ඉඳලා මදුරෝ කෑවට මේ මේ කූඹියෝ කෑවට මකුණෝ කෑවට කිසිම ගානක් නැහැ. වත්තක නැහැ පැය ගියක් හිටියද කියලා. නමුත් නිකන් කෙලීම භාවනා කරන කෙනෙක් දිහා බලහන් ඉන්න බලන්න චිත්‍රපටයක තියෙන එකක් දිහා පැයක් විතර කවුරු හරි භාවනා කරන එකක් දිහා පෙන්නාගෙන හිටියොත් මොකද වෙන්නේ? අයියෝ මේ පුටු වල බුදුම මකුණුන ඉන්නේ. හරියට මදුරෝ කනවනේ. කිසි සැපකුත් නැහනේ. කොහොමද මේ බයක් මේක දිහා බලන්නේ? ඕක ඔච්චර පෙන්වන්න දුන්නේ. අඩි 15ක් පෙන්වන්න නම් ඇතිනේ. ඕකමනේ තියෙන්නේ. ඕන්න වගේ හිතක් අපිට තියෙනවා. ඉතින් මේක තේරුම් අරගෙන අපි මේ අදින්නේ මනාපමනාප දෙකට එතන බුදුජානනාංශය කියනවා ව්‍යංජනක් ගාහය අනුව්‍යංජනක් ගාහයි නිමිත්තක් ගාහයි අපි නිමිති ගන්නේ ව්‍යංජන අනුව්‍යංජන ගන්නේ අංග ප්‍රත්‍යංග ගන්නේ අනිවාර්යයෙන්ම මනබඳන රූපවල අනිවාර්යයෙන්ම අප්‍රීකර රූපවල එහෙම රස විඳින්මින් ඉන්න වෙලාවක එවැනි ව්‍යංජන අනුව්‍යංජන ගන්න එකක් මතනම් ඔබේ චක්කු විඥානේ පටල වෙලා තියෙන්නේ. අන්න එහෙම චක්කු විඥානයක් තියෙලා මරණේ සිද්ධ වුණොත් ඒකාන්තෙන් අපායට. ඒකාන්තෙන් තිරසං වෙනවා. ඉතින් අපි මරණ වේලාවේදී දාන දීපුව ගැන කල්පනා කරමු කියන්නේ. මම ගොඩාක් දාන දීලවා දාන දීලවල අනේ ඒක හරි සෝක් කියලා බලන්න හිටියොත් මේත් මනාවේ තමයි පහළ වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගිල හබක් ගාලා ඊත පල්ලට තියලා කඳ උඩට තියාන හෙලකින් පල්ලට ඇදගෙන යනවා වගේ අපායට ගිල වැටිච්චාම කියනවා හත් දෙයියනේ මෙච්චරක් දන් දීලා බලපංකෝ මේ යම රජුරෝ ඉස්සරහට අවිලා ඩක් ගාලා වැටිච්චාම යම රජුරෝ මොකද මේ පැත්තේ කියලා අපි හරියට දන් දුන්නේ මේ වැඩක් නැහනේ මරණ වෙලාවේ මනාපයන්න පාලෙලා තියෙන. එතන අපි හිල් දැකලා තියෙනවා. ඉතින් අනික් කටේ ඊර්ෂ්‍යා කරන එකෙකුට සිල් රකින්න බෑ මට වගේ මං හිත හරියට සිල් රකින්නේ කියලා ආඩම්බර කර කර කර සිල් රැකගෙන හිටියට මරණ මොහොතදී මතක් වෙන්නේ මම සිල්ලන්තයි අනුන් සිල්ලන්තයි ඒ නිසා මම ශ්‍රේෂ්ඨයි කියලා ඕකට මනාපය පහළ වුණොත් ඒත් අර සන්තෑසියම තමයි අපි සමත භාවනාවක් කරලා ධානාදී දේවල් ලබාගෙන මට විතරයි ධානා තියෙන්නේ අල්ලපු ගෙදර එක්ක නට නැනේ හේ හේ හේ කියනකොට මරණුත් ඒ මොකද වෙන්නේ ඒත් අතනම තමයි. විපස්සනා කරනකොට විතරක් උගන්වනවා ඔය උදාසීන අරමුණට හිත දාලා බලපං කොච්චර අමාරුද කියලා තියන්නේ. මෙතන තියෙන එකම මේ වගේ දෙයක් විස්තර කිරීමේදී තේරුම් ගත යුතු දේ තමයි එහෙම උදාසීන අරමුණකට හිත දාන්න කියලා අපි සර්වචන් වහන්සේගේ සර්වඥතා ඥාණයට කරුකොල්ල සැලකුවාට ඒකෙන් හිත පිටපණින එක එක මිනිස්සෙගේ දෝෂයක් නෙමෙයි පෞද්ගලික දෝෂයක් නෙමෙයි මානවයාගේ මූලික දෝෂයක්. ඒ නිසා හිත පටින හිත පිටපණිනවා කියලා කනගාටු වෙන්නේ මේක මගේ කරගන්න ගියොත්. මගේ හිත තමයි නොසන්ඩා. මගේ හිත තමයි හිටින්නේ නැත්තේ. අනේ මං කොහොමද මේකට මේ අල්ලලා තියලා හිටගන්නේ කියලා හිතන්න හදන්නේ. අර උදාසීන අරමුණට හිත හිටින්නේ නැතුව අර රසමසවුල හොයාගෙන යන හිත මගේ දුර්ලකමක් මගේ සීල නැතිකමක් මගේ නොසන්ඩාල ගතියක් කියලා මේක ආත්ම සංඥාවෙන් ගත්තොත් ඒකාන්තේ මේ අකුසල් ටික තමන්ගේ මල්ලට වැටෙනවා කවුරු හරි බුදුබණ අහලා එහෙම නැත්නම් අලුත් දෙයකට හිත හදාගෙන පළල් මනසක් තියාගෙන හොඳයි දැන් බුදුහාමුදුරු කියපු දෙය හැටියට මම ඉඳගෙන ඉන්න ඉරියව්වට හෝ එහෙම නැත්නම් මේ ආනාපානට වගේ හිත දානකොට හිත කොට දාපු මාළුවෙක් වගේ අලුපුල් ගෙඩියක් තියන්න හදනවා වගේ දුවන අස්සෙක් උඩ කෙලින් කරපු ඉදිකට්ටක් උඩ අබෑට ටිකක් මට්ටම් කරන්න හදනවා වගේ ඉතින් මෙහෙම ඉන්නකොට මේ ඇඟේ ඇති වෙන විපිරියාස ටික හිතේ ඇතිවෙන විපිරියාස ටික බලලා මේක මගේම දෝෂයක් නෙවෙයි මේ මනුස්ස හිතක් මං මේක මගේ කියාගන්න තු මේ ඇති හැටිය මේක තමයි මගේ හිත අරමුණට දාපුවාම හිටින්නේ නැහැ ඉතින් මේක සන්තෝෂෙන් වාර්තා කරන්න පුළුවන් කාටද? වාර්තා කරන හැම කෙනාම ඒකට පශ්චාත්තාප වෙනවා. ඇඟ ක්ලාන්ත කරනවා. වමනේ ගති පහළ වෙනවා. බය වෙනවා. අයියෝ මන්නම් හිතුවේ එහෙම නෙවෙයි. මේ වගේ හිත තිබ්බ ගමන් කාන්දමට යකඩ ඇල්ලුවා වගේ කාර්මුණක හිතී කියලා හිටින්නේ ඒ නිසා හිතන්න යම්කිසි යෝගාවචරයේ මේ අරමුණට හිත තියෙනකොට මගේ හිත පිට යනවා ඒ පිට යන්නේ මේ මේ දේවල් වලට මේ ඔක්කොම මේ වගේ අල්ලවන ලෙදුවන අතරමද එක පැයක් ඉන්නකොට මට එක චිත්තක්ෂණයක් අරමුණට හිත ගියා. ඒක මම දන්නවා. අනික් වෙලාවට හිත පිට යනවා කියලා මේක ඇති හැටිය වශයෙන් ප්‍රകൃතිය වශයෙන් කාට හරි වාර්තාකරනද මේ වගේ භාවනා වැඩමුළු කීයක් කරන්න වේද? පරියංක කීයක වාඩි වෙන්න වේද? කොච්චර බණ අහන්න වේද? බණ අහන අහන වෙලාවේදී Tamange මේ වැරදි දෘෂ්ටි අයින් කරගෙන මේ බුදුහාමුදුරුවෝත් අවුරුදු 6ක් දුෂ්කරවත පුරන වෙලාවේදී ආලෝක මාත්‍රයක්වත් ලැබලා නැහැ. ඉතින් මේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම්පුල දසපාරමිතා දස උපපාරමිතා දස පරමාර්ථ පාරමිතා පුරල පස්චිම භවික බෝසතාණන් වහන්සේටත් උන්වහන්සේ කියනවා මේ දුෂ්කරවත පුරන කාලේ මට කිසි තැනක එකඟුනේ නැහැ කියලා. ඉතින් අපි මේ නිකම්ම නිකන් නරපණුවෝ අපි ඇවිල්ලා මේ අස්සයට ගහනකොටම අස්සය දිනා ඉතින් චිට් එක දාපු දවසේම. එහෙම වෙන්නේ නැහැ. එහෙම නැතිනම් චිත්තාන මිනිස්සු රේසොට්ටු කාර්ය සෑහෙන පරදින්න eBay. එහ දා ගහන දාන අස්සය දිනනවා නම් ඉතින් ඔට්ටු කාර්ය පරදිනවනේ. පරදින්නේ නැහැ. මුගාවක් වෙන්නේ මොකද්ද? Taman අර අත දාන්න ගියාම පුදුමාකාර විදිය පිටපනිනවා. ඉතින් ඒක සද්ධාව තියෙන කෙනා. අසුවිරු ඥාන තියෙන එක නා හිතා ගන්නවා. ඉතින් මේන් එපිට යන්න ක්‍රමයක් නැහැ නේද? මෙච්චරම නේ තියෙන්නේ ලින්දට වැඩිච්ච කලින් කටෙන් එන්න තු වෙන කොහෙන් යන්නද? ඒක නිසා මම ආයෙත් දවසක් කරලා බලන්න. ආයෙත් දවසක් කරලා බලන්න. ආයෙත් දවසක් කරලා බලන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් එහෙම පශ්චාත්තාප වෙන පරාජිත හිතවිලි තියෙද්දිම අපරාජිත වගේ අප්‍රතිහතව නැවත නැවත හිත යොදනවන්න ඒ අරමුණට ඒක මානසිකත්වයේ ඉක්මවපු වැඩක් නේ. මොකද ඒ වගේ අරමුණකට හිත දැම්මයි කියලා ලාභ සත්කාර සම්මාන සිලෝක මොනක්වත් හම්බ වෙන්නේ ඒතියෙදිත් නැවත නැවත හිත යොදනවා නම් ඒක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඈත ඉඳලා වදිනවා මේ පුද්ගලයාට අනේ මේ මිනිස්සයා බුදුන් කෙරේ සද්ධාවෙන් මේ নানা ප්‍රකාර දේවල් මනාපමනාව පහල කිරීමට ගියොත් අපාගත වෙන ගැන බයෙන් තිරිසංගත වෙන එකට බයෙන් මේ ලේනෙක් වලිගෙන් මුහුද හිඳින්න හදනවා වගේ මේ ගන්න ප්‍රයත්නේ මේකට දෙයියොත් වදිනවා බ්‍රහ්මියොත් වදිනවා බුදුනුත් වදිනවා පසේක බුදුනුත් වදිනවා රහතන් වහන්සේලාත් වදිනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තිනවා මේ ආදී වූ බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ වැඳුම් ලබන මේ යෝගාවචරයට ලෝකයා සලකන්නේ භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා. කියලා පිරිච්ච padikkamakට තරම්වත් සලකන්නේ නැහැ කියලා. මේ සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජ්‍යය හැටි. නිකමට හරි ඊතන්න බුද්ධ ධර්ම නොතබෙන තැනක තිබුණා නම් අපිට කොහෙද අහුවරණක් මහබෝසතාණන් වහන්සේ භාවනා කරන වෙලාවේදී පිළිගන්න වෙලාවේදී ලෝකීය බුද්ධ ධර්මයක් තිබුණේ නැහැ සිව්පස දාන දෙන්න කවුරක්වත් හිටියේ නැහැ මේ භාවනා මධ්‍යස්ථාන හදලා මේක භාවනා කරපන් කියන කවුරක්වත් හිටියේ නැහැ උන්වහන්සේ ලක්ෂකොත් එකක් වාර ගණන් පරදිද්දී අප්‍රතිහතව දිගට කරගෙන කරගෙන ගිය නිසා උන්වහන්සේ කියන්නේ මහණෙනි මම මේ උඹලට කියන්නේ බල මේ වගේ මධ්‍යස්ථ අරමුණක හිත තියාගන්නකොට අමාරුයි කියලා, gedera යනවායි කියලා කියමු. වෙන දේවල් දිහා බලනවායි කියමු. වෙන සද්ද අහනවායි කියමු. කබලෙල්ලිපට වැටිලක් නෙවෙන්නේ. උඹලා ඒ වගේ වෙලාවක මේ වඩා පුරුදු කරන ලද දේ මරණ මොහොතේදී එළියට ආවට පස්සේ ඒ යන නරකයට වෙන ගමන ඒ යන අපාය යන ගමන මොනම තාලෙකවත් බේරන කවුරක්වත් නැහැ නේ අපිට ਸਰබලධාරි දෙයයන්ාංශික පිහිට ඉල්ලන්නද කතරගම දෙයයන් පූජා වට්ටියක් දෙන්නද පත්තිනියම්මට ගිහිලා යාදිනිය දින්නද? බුදුසෙන්සේ සඳහන් කරලා තියෙනවා නන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවිස්ස නවිජ්ජති සෝ జగතිප්පදේශෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්මා. මහනි මගේ සර්වඥතාඥාණයට පේනවා ඔබ පාප කර්මයක් කළා මොහොත මැදට ගියත් අන්තරීක්ෂයට ගියත් අභ්‍යවකාශයට ගියත් ගිරි ගුහාවක පර්වතයක් ඇතුළට ගියත් ඔබ කරපු පාප කර්මෙන් ගැලවෙන්න පුළුවන් තරක් මේ මුළු ලෝකේ జగති ප්‍රදේශයේ කිසිම තැනක නැහැ. ඒක හොයාගෙන අවිල ඔබව අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ එතනදී ගැලවුම් කාර්යයක් නෙවෙයි. කවදාකවත් ගැලවුම් කාර්යයක් නෙවෙයි. උන්වහන්සේ කියනවා මම දැකලයි කියන්නේ. ඒක නිසා අමාරුයි. ඇත්තටම අමාරුයි. නමුත් හේතු ගන්න ගන්න බහුසුත වෙන්න සුතමේ ඥානෙ වඩා ගන්න උත්සාහයක්වත් කරන එකයි මේ මධ්‍යස්ථ අරමුණක හිත තියාගන්න හදන ගන්න උත්සාහය පවා manussත්වයේ ඉක්මවපු එකක්. ඒකට කියනවා උත්තරී manuss. manussත්වයෙන් ඉහළට නංගන ආර්යත්වයටපත් කර උත්තරී මාස ධර්මයටපත් කරන ප්‍රතිපදාවක් මේ කරන්නේ. ඉතින් ඒක කාටවත් සාධාරණීකරණය කරන්න බෑ. කවුරුත් අපිට සාධාරණ කෙරුවා ඇති වැඩකුත් නැහැ. තමන්ම අසුවිරු ඥාන වලින් තේරුම් අරගෙන අපි උත්සාහ කරනකොට මේ ලක්ෂයක් වාර පරදිද්දී එක තැනක අපි හිතමු මේ ආස්වාස වෙලාදී ආස්වාස කියලා දැනගත්තා. ඉඳගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන ඉන්න බව දැනගත්තා. ප්‍රස්වාස වෙලාදී ප්‍රස්වාස දැනගත්තා. මේ විදිහට මේ උදාසීන අරමුණේ හිත දැන ගැනීම බුදුරජාණන්සේ පෙන්වන්නේ දුනු ශිල්පේ උත්සාහ කරන දුනු ආදුනිකෙක් වාගේ එයා ඈත ටාගට් ලෑල්ලක් තියාගෙන විදිනවා විදිනවා විදිනවා විදිනවා හරියට මේ ලෑල්ලට තියාගන්න අනන්ත අප්‍රමාණ වාර ගණක් වර්ධිනවා වැරදිලා වැරදිලා වැරදිලා ඒ ගුරුවරයා පුටිපස්සේ ඉඳලා කියනවා ඕකට බය වෙන්න එපා. ඔබ දිගටම විදපන්. ඔබට හරියට වේගය අවශ්‍යයි, එල්ලේ අවශ්‍යයි. ඒ වගේම මේකට මම කොහොම හරි ගහනවා කියන, විද ගන්නවයි කියන ඒ හැකි සංඥාව අවශ්‍යයි. ඒක එන්න ওই වර්ධිනේ වනිසා හිට නරක කරගන්න එපා. ගහන ගහන ඉලා අපි හිතමු දවසක යන්තම් ගිහිලා ලෑල්ලේ දුන්න වැදුන ඊතලේ වැදුනයි කියලා. එතකොට මේ මිනිස්යාට එන සතුට අර මෙතෙක්කල් වෙතිච්ච තේරමත් හරි කලාතුරකින් ගිහිලා ඒ එල්ලෙට හරියට ඊතලේ වැදුනත් හරි. ඒ වගේ තමයි භාවනා කරනකොට මේ ව්‍යංජන අනුව්‍යංජන ගනිමින් අංග ප්‍රත්‍යංග බලමින් රූප විශේෂ හිත දුවනවා. ශබ්ද විශේෂ හිත දුවනවා. නාසය ගඳ විශේෂ දුවනවා. දිව රස විශේෂ දුවනවා. කය නන්නත්තර අරමුණු વિશે දුවද්දී මේ කයම අරමුණු කරගෙන හෝ ආස්වාස්පස අරමුණු කරගෙන මනාපමනාප පහළ නොවන තැනක එක චිත්තක්ෂණයක් තිබ්බත් අපි මේ මුළු සංසාරෙන් එක චිත්තක්ෂණයක් ගොඩගත්තා වෙනවා. ස්වභාවයෙන්ම මනාපමනාප වලට දුවන මේ චිත්තක්ෂණය ගොඩගත්තා වෙනවා. ඒ ගොඩ ගැනීම සම්බන්ධව මට නැත්නම් Tamanට කිසි කෙනෙකුගේ කිසිම උදව්වකින් වැඩක් අපි කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් මේක සඳහා වෙනමම ප්‍රයත්න කරන්න ඒක නිසා සඳහන් කරලා තියෙනවා පුංගා දක්ෂ වෙන්න පුළුවන් සීල ශික්ෂාවේ. හොඳට ශික්ෂාපද ගැන සලකලා කටයුතු කරන්න වෙන්න පුළුවන්. මොකද සීල ශික්ෂාවේ යන්නේ ඒකාන්තෙම කාය වචන දෙක හික්මන තැන්න විතරයි. ඉන් එහාට යන්නේ නැහැ. නිසා කාය වචන දෙක නොහික්මීම නම් වූ රෝගයට තියෙන බේත තමයි සීල ශික්ෂාව. නමුත් සීල් බේත බිව්වට හිත පැත්තට යන්නේ නැහැ. ඒ නිසා හිත හදන වැඩේට යනවනම් සීල ශික්ෂාවක් තියෙද්දී නැත්නම් සීල ශික්ෂාවෙන් තෙදගන්නලා ඒ මතින් සමාධි ශික්ෂාව කරන්න ඕනේ සමාධි ශික්ෂාව කරපුවාම කලාතුරකින් පොට chance වදිද්දී එක සැරේක ඔන්න හිත ගියා ආයසරයක් කල්පයක් විතර මහන්සියන ආයසරයක් කන කැස්බෑව විසුදුරින් අහලා බලන අහස බලනවා වගේ ඔන ආය ආස්වාසය ගියා කරගෙන කරගෙන යනකොට Tamanට තේරෙනවා අර සීලේ දක්ෂකම වගේම බොහෝ වාර ගණන් කරනකොට මෙන්න මේ සමාධිය නැත්තම් හිත ඒක අරමුණකට යන එක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ දක්ෂතාවයේ සීලය කොච්චර රැක්කත් හරියන්නේ සීල ශික්ෂා වෙන එකක් සීල ශික්ෂා ප්‍රතිඵල වෙන එකක්. සමාධි ශික්ෂා වෙන එකක් සමාධි ශික්ෂා ප්‍රතිඵල වෙන එකක්. යම් කිසි කෙනෙක් සීලයක් රැකලා සමාධි ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් යාට කියන්නේ අවස්ථාවාදී කියලා. තමන්ගේ අවශ්‍ය සුදුසුකම් නැතුව මොනවදෝ අපේක්ෂා කරන. එහෙම අවස්ථාවාදයක් බුදුජානසේ දේශනා කරන උන්වහන්සේ දේශනා කරන හේතුඵල වාදයක්. උපකරණ කරන දෙයට ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා සීලක ඉඳලා මේ වගේ මධ්‍යස්ථාන මොනට හිත යොදන වෙලාවක් ගත්තොත් ඒක අපේ අම්මයි තාත්තයි කවදාවත් අපිට උගන්වන්නේ නැහැ. නෑ. ඒක සැක හිතන්න එපා. අම්මලා තාත්තලා උගන්වන්නෙම ව්‍යංජනන ව්‍යංජන බලණ්ඩයි අංග ප්‍රත්‍යංග බලණ්ඩයි. ගුරුවරු ඉන්නා තාක් ලෝකේ උගන්වන්නේ ඒකටම. අපිට හිතවත් කියන ඔක්කොම අපිට මනාප රූප දෙනවා ඊව දිහා බලන්න හිටපන් කටත් අරගෙන බලන්න හිටපන් කියන්නයි යන්නේ. බුදුහාඳුරෝ විතරයි යමාමයනේ බුදු පියාණන් වහන්සේ විතරයි මේ තාක් මාතෘ සේනහස තියෙද්දි මේ තාක් පිතෘ සේනහස තියෙද්දි මේ තාක් ගුරු රින්දද්දී දුක්කරං කරෝති දුද්දදන් දදාති දුක්ඛමං කමති කියලා කරන්න බැරි සේවයකට අපි යොදවනවා. කල්යාණ මිත්‍යාගේ තියෙන ගුණය තමයි දුක්කරං කරෝතේ හිතන්නවත් බෑ කාටවත්. මේ මෙච්චර රස ලෝකේ රසාස්වාද කරන ලෝකේ මේ රසාස්වාදේ දෙන්නේ නැති මධ්‍යස්ථ අරමුණකට බුදු කෙරේ සද්ධාවෙන් ධර්මයේ කෙරේ සද්ධාවේ සංඝයා කෙරේ සද්ධාවේ යොදන දුද්දදන් දදාති උන්වහන්සේ දෙන්නේ රාහුල කුමාරයට දුන්නත් වැඩිය ලොකු දායාදයක්. ඔය ගන්න කැමති නෑ කවුරක්වත්. ගොයදෙනෙකුට ඕන කරලා තියෙන්නේ මේ gedara geniyan එකක්. මැණිකක් වගේ එකක්, රත්තරන් කෑල්ලක් වගේ එකක්, ප්ලැටිනම් කෑල්ලක් වගේ එකක් දුන්නොත් නම් අපෝ බුදුහාමුදුරුවෝ හරිසෝක්. ඒ කතෝලික මේ කට්ටිය කියනවලු ඒ බෝන් අගේන් කට්ටිය බලන්න අපේ නත්තල් පප්පා ඕගොල්ලොන්ට රෑ නිදාගෙන ඉන්නකොට ඇවිල්ලා මේසෙකට අනම්මනම් කෑලි දාලා යනවා කොච්චර කරුණාවන්තද. ඌ කට්ටියගේ බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයා ඉපදිච්ච දවසේ ගෙදරින් පැනලා ගියානේ. ඉතින් ওই කට්ටිය කැමති නැත්තල් පප්පටද ගෙදරින් පැනලා ගිය තාත්තරද කියලා. අම්බෝ කොච්චර ඇත්තක්ද තියෙන්නේ බලන්න. බුදුහාමසොත් නැත්තල් පප්පා වගේ ඇවිල්ලා අපිට අරක මේක දීලා ගියා නම් අපේ කට්ටිය හරි කැමති වෙයි. නමුත් බුදුරජාණන්සේ මේ බබාලා නලවන කතා නෙවෙයි තියෙන බොනත්තල් පපත් එක පෙන් කෙලපන්. පෙන් කෙල්ල කවදා හරි අපාය ගැන දීවෙච්ච දවසේ නර තිරිසන් ලෝකේ ගැන දැනගත්ත දවසේ නත්තල් පප්පා ගාව ඒ සෙල්ලම් බඩු නැහැ. ඊට පස්සේ මේකට එන්න වෙනවා. ඒ එදාට බුදුරජාණන් වහන්සේ මේ නත්තල් පප්පත් එක්ක හිටියා කියලා තරහ වෙන්නෙත් නැහැ. තරහ වෙන්න කියලාත් නැහැ. උන්වහන්සේ මූලධර්මවාදී නෙමෙයි මොකද උන්වහන්සේ පාරමිතා පුරනකොට අනන්ත අප්‍රමාණ වාර ගණන් මිත්‍යා දෘෂ්ටික වෙලා තියෙනවා. ඒකල බුදුරජාණන් කියන්නේ මම්බලට දෙන්න බැරි දෙයක් දෙනවා. දුද්දදන් දදාති මේක ගන්න කවුරුත් කැමති නැහැ. මොකද අපේ හිත කැමති ව්‍යංජන අනුව්‍යංජන බලන එහෙම නැත්නම් අංග ප්‍රත්‍යංග බලන දේවල් දකින්න ආසයි. ඒ තියෙද්දි සද්ධාවෙන් මේ මධ්‍යස්ථාන වලට හිත දාන්න බුදුන්සේ කරන යෝජනාව අමානුෂිකයි. උන්වහන්සේ කෙරේ ජීවිත පරිත්‍යාගයෙන් ආපු කෙනෙකුට විතරක් උන්වහන්සේ බය නැතුව කියනවා. ඒ වෙනතු මේ සාමාන්‍ය රසාස්වාදයේ ඉන්න පෘථග්ජනයන් පිළිබඳව බුදුරජාණන්සේ කවදාකවත් පශ්චාත්තාප වෙන්නේ නැහැ. අනේ මම මේ ඔක්කොලම ගොඩ ගන්න ඕන කියලා බුදුරජාණන්සේ මේ බ්‍රවුන්ස් කම්පැනි වගේ කොන්තරත් බාර ගන්නෙත් නැහැ. ගන්සභාව කොන්තරත් බාර ගන්නෑ. වෙත පැමිණිලා අඬා වැටුනොත් විතරක් කියනවා මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මොකද්ද? උඹ හිත නිතරම ව්‍යංජන අනුව්‍යංජන ගන්න හිතක් ඒ වගේම ඔබ හිත නිටතරම නිමිති ගන්න හිතක්. නමුත් මේ මධ්‍යස්ථ අරමුණකට නිමිත්තක් ගන්න කියපම් බලන්න මොකද වෙන්නේ කියලා. මධ්‍යස්ථ අරමුණක ව්‍යංජන අනුව්‍යංජන ගන්න කියපම් මොකද වෙන්නේ කියලා. මෙන්න මේ නිසා මේ මේ මධ්‍යස්ථ අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න අකමැති වීම නිමිත්ත ගන්න අකමැති වීමම හුවා දැක්වීම සඳහා ඒ මහසි සයිඩෝ ඇති ස්වාමින් වහන්සේ ඇතුළු ඒ ස්වාමින් වහන්සේලා මේ ආස්වාස ප්‍රසවාසයේදී නැත්තම් මේ ඉඳගෙන ඉන්න කය දිහා බලනකොට ඒකේ පුළුවන් තරම් ව්‍යංජන අනුව්‍යංජන ගන්නයි කියනවා. පුළුවන් තරම් ඒක පිළිබඳව නිමිත්තක් ගන්නයි කියලා කියනවා. එතකොට Taman දන්න දැන් මම නිමිති ගන්නෙ මධ්‍යස්ථ අරමුණක. උදාසීන අරමුණක ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ උදාසීන අරමුණක ඒ තාක් මගේ හිත රූප සද්ද ගන්ධ රස විශේෂයි ව්‍යාවෘත වෙන්නෙත් නැහැ මනාපමනා පහල කරන්නෙත් නැහැ දැන් මනාපමනා පහල කරන්නේ උදාසීන අරමුණකට ඒක නිසා Tamande යම් වෙලාවකට කයට හිත ගියා නම් දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියනකොට හිත ගියා නම් ඒක ටික වේලාවක් පවත්වන්න පුළුවන් නම් දැනගන්නයි කියනවා අත්විඳින්නයි කියනවා අත්දකින්නයි කියලා කියනවා හිත මම දැන් මෙතන කියලා දැනට ආපුවා මොකද්ද දැනෙන්නේ මොකද්ද වැටෙන්නේ? මොකද්ද ඒ අත්දැකීම කියලා පුළුවන් තරම් විස්තර හොයන්නේ කියලා. පුළුවන් තරම් ඒක නිමිත්තක් ගන්නයි කියලා කියනවා. බලලා කරලා බලන්න කොයි වෙලාවක මම දැන් මෙතන ඉන්නවා කියලා අත්දැකෙන වෙලාවේ කාට හරි කොහොමද ඔප්පු කරලා පෙන්නන්න වචනයක් කියන්නේ කියලා මොනම වචනයක්වත් කිසිම මානවයෙක්ගේ කිසිම භාෂාවක නැහැ. මම දැන් මෙතන ඉන්නවා කියන එක විස්තර කරන්න වචනයක්. අපේ භාෂාව කොච්චර නිවන මඟ ඇරලා තියෙනවද කියලා බලන්න. සත්‍ය දකින්න මුදාසින දේ දකින්න මොනම භාෂාවක්වත් නැහැ. ඕන තරම් ලපනම වංසාන්ද සේසෝමී ගුණේ නා කියනනම් ඕන තරම් භාෂාවල් තියෙනවා. ලලිත කලාවට සාහිත්‍යයට ඕන තරම් භාෂාවක් තියෙනවා. මම දැන් මෙතන කියන එක පුළුවන් නම් නගන්න බලන්න භාෂාවට. ඔක්කොම ගොළු කරවන සුළුයි. බුදුරජාණන් ශ්‍රී කියන එක අනිර්වචනීයයි කියලා. මම දැන් මෙතන කියන එක දකින්නකොට දැක්කත් බැලුවත් කියන්න බෑ. ඒක නිසා ගුරුවරු එහෙම නැත්නම් ඒකට හිත යොමුවන්න ඕන කට්ටිය ඒ භාවනා කරන එක්කනට කාටට උත්තරයක් දීලා අහනවා ඔගොල් විලා තියෙන බව හැබෑව. සමහර ගොළු වුණාට ඔය ඇත්ත කරනවා වෙන්නේ නැති. ඔකට වැටහෙන්නේ මෙන්න මේ වගේද කියලා ආප්තෝපදේශ හදනවා. ඒ ආප්තෝපදේශවල කියනවා කයට හිත ගියා නම් මම දැන් මෙතන උඹට සංඥාවක් දැනෙයි මැරිලා නැහැ කියන්නේ. ආනික අද්දගින්. දැන් මේ මේ ඉඳගෙන ඉන්නකොට අද්දක වහගෙන සමබරවල හැල්ලු ඉනකොට මම මැරිලා නැති බවට දැනේ. මෙන්න මේක හොඳ වටිනා මේ මේ වර්තමාන මොහොත ගැන සතිය ගැන හොඳ ලකුණක්. උඹට තේරෙයි උඹට නිින්ද ගිහලා නැහැ කියලා. තමන් ඉන්න වර්තමානට අවදි වෙච්චාම තීරේ හිත විසඤ්ඤ වෙලා නැහැ සතිමත් කියන එක. අන්‍ය විහිිත වෙලා නැහැ කියලා. ඒ නිසා යම් වෙලාවක Tamand අරමුණට හිත දැම්මඩ පස්සේ මම මේ කියන්නේ ඉඳගෙන ඉන්න අරමුණ මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා විසඤ්ඤ වෙලා නැහැ කියලා දැනෙනවනම් ඒක හොඳම ලකුණක් තමයි යෝගාවචර මගේ හිත දැන් මනාපෙට ගිහිල්ලත් නැහැ. අමනාපෙට ගිහිල්ලත් නැහැ. වර්තමාන හිතට එළඹිලා තියෙනවා. මම කොහොමද මේ උපයාගත් චිත්තක්ෂණය දිගට පවත්තක්. මේ කයේ මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියන එක දිගට පවත්න්නේ කොහොමද කියලා මේකට යෝගාවචරයට පිටින් උපදෙස් දෙන්න ඕනේ නැහැ. මේක අඳුනලා දුන්නට පස්සේ යෝගාවචරය තුල ලක්ෂිකුත් එකක් ක්‍රමවේදා විදි තියෙනවා මේ උපයාගත්ත මේ ආශ්‍රය කළ දැනගත් එක වඩා වර්ධනය කරගන්න. ඒ වඩා වර්ධනය කිරීමට භාවනා කරනවා කියනවා. ඉස්සල්ලා මේක දැනගන්නවට ආසේවණය කියන ඇසුර කියලා කියන නිසා ආසේවන ප්‍රත්‍ය දුන්නට පස්සේ ඔබ කවදාවත් කරපු නැති එකක් කමක් නැහැ. හොඳට පట్టල වාඩිලා නැත්නම් බුදියාගෙන එහෙම නැත්නම් හිටගෙන එහෙම නැත්නම් ඇවිදිමින් මම දැන් මෙතන මේ වාඩි වෙලා ඉන්නවා. මම ඇලවිලා හාන්සි වෙලා ඉන්නවා. මම ඇවිදිමින් ඉන්නවා. මම හිටගෙන ඉන්නවා. ඒසොට මගේ හිත ඇතුළට ගියොත් මට දැනගන්න පුළුවන්ද අත්දකින්න පුළුවන්ද අත්විඳින්න පුළුවන්ද මම මැරිලා නැහැ කියලා මට අත්දකින්න පුළුවන්ද මට නිින්ද ගිහලා නැහැ කියලා මට අත්දකින්න පුළුවන්ද මට ක්ලාන්ත වෙලා නැහැ සීවිඥා විසඤ්ඤ වෙලා නැහැ කියලා ආ එහෙමනම් අන්න වැඩේ හරි දැන් නම් ඒ චිත්තක්ෂණේ කොට දාගත්තයි කියලා මේකට තව පැත්තකින් කියාගන්න බැරි වුණාට මේකට කියනවා මම දැන් මෙතන කියලා මේ මේ අත්දැකීමන කියනවා මම දැන් මෙතන මේකෙන් තව පැත්තක් කියලා දෙන්න පුළුවන්. මම නැතුව වෙන කවුරු ගැන හිතුව බුදුහාමුදුර ගැන හිතුවත් වයර් මාරු වෙලා. දේවතාවත් ගැන හිතනවා නම් කියන්න දෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ගැන හිතනවා නම් කියන්න දෙයක් නැහැ නේ. බුදුහාමුදුරුවෝ ගැන හිතුවත් වයර් මාරු වෙලා. එහෙනම් පිටපොට. මෙතන ඉඳගෙන වෙන තැනක් ගැන හිතනවා නම් ඒත් පැටලිලා. මෙතන ඉඳගෙන වෙන චිත්තක්ෂණයක් ගැන හිතනවා හෙට හරි අනිද්දා ඊයේ හරි මෙන්න මේ තුම් පොලේ වයර් මාරු වෙලා තියෙන එක දන්නවනම් දැන් මගේ හිතේ තියෙන අතීතේ නැත්නම් අනාගතේ එහෙම නැත්නම් අතන මෙතන එහෙම නැත්නම් අරයා මෙයා ගැන කියලා. ආ ඒකට හොඳ දැනුමක් ලබන්න පුළුවන්. දැන් සතිය නැහැ. දැන් මගේ හිත අපායට යන්න කරුණු හොයනවා. අපායට ගන්න පින් රැස් කරනවා. එහෙම කිව්වට ගැලපෙන්නේ නැහැ නේ. අපායට යන්න පින් රැස් කරනවා කියන්න බෑනේ. අපායට යන්න පෙට්‍රල් ගන්නවා. මේ ඒකයි මේ කරන්නේ. නිසා භාවනා කරන කොච්චර වෙලාවක අපි අපායට යන්න පෙට්‍රල් ගහනද කියලා පොඩ්ඩක් හිතා ගන්න. පැයක් වාඩි වෙලා ඉන්නකොට චිත්තක්ෂණ කීයද අපි මේ මම දැන් මෙතන හරි නැත්නම් මම මැරිලා නැහැ නින්ද කිල්ල නැහැ වගේ කියන තැනක තියෙන ඒ වෙනකොට කොච්චර පිටපයින්වද කියලා බැලුවොත් භාවනා නොකරන වෙලාවල් වල කොහොම හිටියේද? ගෙදර ගියාට පස්සේ ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටිකයක කොහොම හිටියේද? ඒ තිරිසනෙක කොහොම හිටියේද? නිරිසතෙක කොහොම හිටියේද? යක්ෂයේගේ ප්‍රේතෙක්ගේ කොහොම හිටියේද? ඒ මිනිසුන්ට මේක කියලා දෙන්න පුළුවන්ද? එතනයි තාමත්ම භයානක දේ. ඒ ඇත්තෝ ඒ தත්තක හිරියට උඹලා කරන්නේ වැරද්දක් කියලා මොන තාලයකටවත් මේ දුෂ්කර දීම නිර්සතේකට අපාගත සත්වයකට යකෙකුට ප්‍රේතයකට තිරිසනෙකුට මිත්‍යා දෘෂ්ටිකයෙකුට කාමබබ ගිහියෙකුට මොන තාලෙන්වත් කිට්ටු කරන්න බෑ කිට්ටු කරපු ගමන් කියන්නේ මේ රස හඳුනන්නේ නැති නාස්තික වාදයක් කතා කරනවා මෙච්චර වින්කම් කරපු ලබාගත්ත මේ බනුසාත්ම භාවයේ ඇද්දකට රූප වෙන්නේ නැතුව මෙයෙන් බලාපන් කියන කතාවක් මධ්‍යස්ථ දෙකට හිත දාන්නේ කියලා කියනවා මෙව්වත් කතාද මෙව්ව මේ අනුකම්පාවෙන් කරන දේවල්ද කියලා ඕන තරම් චෝදනා එනවා ඒකේ ප්‍රධානම සාක්කිය තමයි තිබ්බට පස්සේ අපේ හිත කොච්චර අමාරුද තියාගන්න කියලා. මේකට නෙවෙයි හැබැයි බුදුහාමර බණ කියන්නේ ඒ තරම් දුෂ්කර වුණත් අඩු ගන්න එක චිත්තක්ෂණය පුළුවන් වෙන්න ඉඩ තිබේ. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. කැඩුවේ නැත්තම්. එච්චරයි manussකම කියන්නේ. එච්චරයි manussකම කියන්නේ අපි පැයක් භාවනා කළා හරි ගමන්නේ එක චිත්තක්ෂණයක් හරි මම දැන් මොකද මේ මොහොතේ ඉන්නවා ආ මම ඒක දන්නවා මේක ප්‍රතිපදාවක් මේක ලොකු පිනක් මේක ලොකු කෙලෙස් දුර්වීමක් කියලා මේ දේ දන්නවනම් ඒ හටගත්ත බීජය තමයි දිගට පැවැත්වීමෙන් ලැබෙන ගැම්ම තුල තමයි යෝගාවචරය මේ රූපයක් බලනකොට ඒකාන්තයෙන්ම මනාපමනා පහළ වෙනවා සද්දයක් අහන හැම වෙලාවෙම මනාපමනා පහළ වෙනවා. මේ බුදුහාමුදුරුවෝ මේ ඉස්මතු කරලා පෙන්නන මේ සංවේගජනක දේ නාස්තික දෙයක් නේ. බය කරන දෙයක් නේ. අපායට බය කරනවනේ. තිරිසන් ලෝකෙට බය කරන නමුත් බුදුහාමුදුරුවෝ ඒක බය කරන්නේ ඒ වෙනට විකල්පයක් දෙන්නයි. ඒ වෙනුවට ආස්තික පැත්තක් දෙන්නයි. ඉදිරියට කල යුත්තක් පෙන්වන්නයි. ඒකට ප්‍රතිපදාවක් පෙන්වන්නයි. ඒ කෙලස් කපන්නයි. මොකද්ද? ඇයිසෝදා නාල සිල් සමාදන් වෙලා සිල් තුන් පිරිසක් මැදට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා හොඳට පట్టල වාඩි වෙලා දවසටම එක චිත්තක්ෂණයක් ගොඩ දාගනි. මම දැන් මෙතන. මගේ හිත මනාපමනාප නැහැ කියලා. මේක පුළුවන් කියලා දැනගත්ත දවසේ ඇත්තටම කියනවා නම් නිවනෙන් මේ පිට තියෙන වටිනාම චිත්තක්ෂණය තමයි ඉස්සල්ලා මේක අත්දකින්න වෙලාව. ඒ තමයි එදාට තමයි හැබෑ වෙනස පටන් ගන්නේ. ඉතින් අපිට බැරි වුණොත් හිතන්න අවුරුදු 100ක් ජීවත් වුණත් එක චිත්තක්ෂණයක්වත් මේ මම දැන් මෙතන කියන එක අහලත් නැතුව දන්නෙත් නැතුව ගත කරන අවුරුදු 100කට වැඩිය බුදුහාමර කියනවා එක දවසක් වටිනවා මේ සඳහා උත්සාහ කරන එක අවුරුදු 100ක මේ ගැන උත්සාහයක් කරන්නේ නැතුව දන්නේ නැතුව ගත කරන ජීවිතයට වැඩිය එක දවසක් කරන වීරිය බුදුහාමරෝ පුදුමාකාර වටිනාකමක් දෙනවා මේ නිවන් දැකපු නිසා නෙවෙයි. හැබැයි නිවන පැත්තට හැරිච්ච නිසා. මේක තමයි හැබෑ වෙනස කියලා කියන්නේ. මේ හැබෑ වෙනස වෙන්න අපි බුදුහාමරෝ ඉස්සරහා සවැත්නුර ජේතවනාරාමේ ඉන්න ඕන කමක් නැහැ. උන්වහන්සේගේ සද්ධර්මයේ තියෙනවා. ඒ සද්ධර්මයේ අපිට හොඳට හිත වද්දාගෙන අනේ මමත් නිකම්ම නිකන් නරයි නිරිසතෙක් විතරමනේ නිකම්ම නිකම් හුදු නරයෙක් විතරමනේ මට බැරිද මගේ මෙවුල ඔක්කොම කැප කරලා එක චිත්තක්ෂණයක් උපයන්න එක ආස්වාද ප්‍රසවාසයක් බලන්න එක චිත්තක්ෂණයක් මේ ඉඳගෙන ඉන්න එක බලන්න කියලා අගේ ආඩම්බරය කරන එක මේ යෝගාවචරයේකට ඉස්සලාම හිත දින දවසක් එනවනේ ඒකට ඒ යෝගාවචරය භාවනා මධ්‍යස්ථානදී ස්තුති කරනවා සංඝයාට ස්තුති කරනවා කියලා දුන්න ධර්මයේ ස්තුති කරනවා බුදුන්ට ස්තුති කරනවා ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. නමුත් නොබෝ කලකින් යෝගාවචරයට මතක නැති වෙනවා ඒසා වටිනා දෙයක් මම දැන් කරලා තියෙනවනේ කියලා දැන් අහනවා මම ධ්‍යාන ලබා ගන්නේ කොහොමද? මම අභිඥා ලබා ගන්නේ කොහොමද? මම උඩින් යන්නේ කොහොමද? මම අරකට කරලා තියෙනවනේ කියලා අර වටිනා චිත්තක්ෂණයේ මත වසුරු හෙලන එක තමයි මේ යෝගාචරය සැක කරනවා කියන්නේ. කවදා හරි තේරුම් ගත්තොත් මෙච්චර මනුස්ස ලෝකේ සවරන් කියලාලා කියලාලා ඇවිල්ලා අද යන්තම් අඩු ගානක චිත්තක්ෂණයක් මම හදාගත්තා. දැන් ඒක තියෙනවනේ. මට තියෙන දැන් ඔක දෙකක් කරගන්න එක නේ. එහෙම නැත්නම් මේ උඩින් යන්න හදන එක නෙවෙයි. මම ජීමා කරත්තකාරයා මේකයි මගේ බර භාගේ පැයට හැතපුමයි වේගේ ඔහෙලා හඳට යන්න හදනවයි කියලා අපිට තියෙන අපි දෙමයියයි කරත්තේ ගත්තා වගේ දවසකට එක චිත්තක්ෂණ පරියන්කයකට එකක් ආ මම මේක දෙකක් කරගන්නේ කොහොමද කියනවා මිසක්කා මේ ඉස්සරහට තියෙන දේවල් හොයන්න හදනවයි කියලා කියන්නේ තමන්ට ගැළපෙන්නේ නැති දෙයක් එතෙන් යන්න බෑ කියන එක නෙවෙයි මේ කියන්නේ. යෝගාවචර ප්‍රායෝගික වෙන්න මේ විදිහට කරගෙන කරගෙන ගිහිල්ලා කවදා හරි හිතමු යෝගාවචරයා මේ සතිය පැවැත්ම පිළිබඳ පුංචි අත්දැකීමක්. පුංචි නිකන් කටේ ලුණු කැටයක් තිබ්බා වගේ රස දැනගත්තයි කියලා. එහෙම ඉඳලා දැන් යෝගාවචරය සක්මණට ගිහිල්ලා පිට රූප බලනකොට ආරකේ ඉඳලා ඉඳලා දැන් දන්නවා මට ඇස් දෙක වහගෙන සිල් අරගෙන ශිල්පිටක් මැද භාවනා මධ්‍යස්ථානයක භාවනා පරියන්කක ඉඳගෙන ඉන්නකොට නම් යන්තම් කන කැස් බෑවයි වේසිතුරෙන් අහස බලන්න වගේ ඔන්න චිත්තක්ෂණයක් දැක්කා. දැන් සක්මණට ගිය ගමන් ඉතී රූප විශේෂ දුවනවා ශබ්ද විශේෂ දුවනවා එහිමේ දුවනකොට මේ යෝගාවචරය ශබ්ද දැක්කා කියලා කනගාටු වෙලා රූප දැක්කා කියලා කනගාටු වෙලා වේදනා දැක්කා කියලා කනගාටු වෙන එක නෙවෙයි බණේ කියවෙන්නේ ඒ අතරවැරේදී මේ යෝගාවචරයට එක පියවරක් මේ පොළවේ পায় තියෙනකොට මට මේ পায় මෙහෙමයි වැටෙන්නේ කියලා දැනගත්තොත් උඟා කබියෝග මැද ඒක කෙරෙන්නේ අර රූප දකින්න එක පිළිබඳව පශ්චාත්තාප වෙන්න කියලා නෙවෙයි බුදුහාම කියන්නේ අනියෝබාර සතිය පරියන්කිතේ පුරුදු කරපෝ සතිය දැන් යන්තමට පියවරක් තියන්න දාන්න මේක තව ටිකක් පුරුදු කරන්න කරන්න කරන්න යවසක යෝගාචර තේරෙනවා මේක කරනකොට සමනල්ලු ඉකිලෙනවා මල් පිපෙනවා කුරුල්ලෝ කෑ ගහනවා. මගේ හිත පුදුමාකාර ආසයි සමනල්ලු බලන්න. මගේ හිත පුදුමාකාර ආසයි පිපෙන මල් බලන්න. මගේ හිත පුදුමාකාර ආසාවයි කුරුළු සද්දේ අහන්න. ඉතින් මේ කුරුළු සද්දේක අපායේ තියෙනවා කියලා තේරෙන්නේ නැහැ ඒ සමනලේ තියෙන సౌందර්යය තුළ නිර්ලෝකයකට පාර කැපෙනවා කියලා අපි දන්නේ නැහැ එහෙම නැත්නම් මේ ඇහෙන සංගීතයට පාර කැපෙනවා කියලා අපි දන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා දවසක යෝගාචර තේරෙනවා හරි මගේ හිත මේ පිරිසුදු තැනක් දන්නවා. නමුත් මට මෙච්චර ආශාව තියේදී මගේ හිත කොච්චර නොසණ්ඩාල විදිහට කොච්චර නොකෑමදා දහපතුරා පට්ටබඳුරු විදිහට රූප විශ්ේ දුවනවාද? කොහොමද පාලනයක්? තියනවද මට මගේ න්‍යාය පත්‍රයක්? මෙච්චර මහන්සිලා ඉල්ල කරනකොට මෙන්න මේ විදිහට තමයි තේරෙනව නම් මෙච්චර යෙදී සැදී වැහැදී කටයුතු කරන මගේ හිත මෙහෙම භාවනා මධ්‍යස්ථානෙත් පිට පනිනවනම් ගේදරක් දොරවල් රණ්ඩු සරුවල් කර කර ඉන්නකොට කොහොම හිටියේ? ජී යෝගාචරය පුළුවන් තරම් උත්සාහ කරන ඕවා කතා කරලා වැඩක් නැහැ. දැන් පුළුවන් නම් තව පියවරක් තියපන්. තව පියවරක්. මේක හරියට අසුචි කන්දක් මැද තියෙන මණිකක් අහුලනවා වගේ. එයා උත්සාහ කරනවා ඒ වැරදි ගොඩාක් තියෙනවා. නමුත් අඩු ගානේ දැන් අපි එක චිත්තක්ෂණයක් හරි හිත පිරිසුදු කරන්න දන්නවනේ. ආන්නේ විදිහට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා. නැත්නම් ගොඩාක් භාවනා කරලා ඒ යෝගාවචරය දැනගත්තොත් චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝදි නානුභ්‍යංජනක් ගායි හෝදි අත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati පාපකා කුසල ධම්ම තස්ස සංවරාය ආපජ්ජති එයාට තේරෙනවා නම් දැන් මම සක්මන කෙලවට ගියා මගේ දෙක ඇස් තරලා තියෙන්නේ මට දැන් රූප පේනවා මේ ඇහැට මේ රූපේ දැකලා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝදි මම මේ දකින්න දේ වගේ අලමුල ගිය හොයන්න යන්නේ නැහැ ව්‍යංජන අනුව්‍යංජන ගන්න යන්නෙත් නැහැ. න නිමිත්තක් ආයු නානු ව්‍යංජනක් ආයුදී. යත්වාදි කරන මේ තන් අසංගතං විහරන්තං uppajjati පාපකා කුසල ධම්මවා. මෙතනදී මම හිත හැඟුම් මුදා හැරලා දකින දකින දේ රූප ව්‍යංජන අනුව්‍යංජන ගන්න ගියොත් නූපන්න කුසල් රාශියක් දැන් උපදින්න ඉඩ තියෙනවා. මේ චක්කු විඥානයේ මත මට නූපන් සකුසල් රාශියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඇහැට හිත දුවිපු ගමන් එයා gedara පැත්ත බලන්නේ නැතුව දුවගෙන යනවා මේ විදිහට වර්ණ సంతාන බලන්න ව්‍යංජනන ව්‍යංජන ගන්න අනේ මගේ හිත මං කොහොමද සංවර කරගන්නේ මේ නූපන් අකුසල් තවදුරටත් නොයිපද වීම පිණිස කොහොමද මං සංවර කරගන්නේ කිව්වහම එයාට පේන රූපයක් පාස පේන අර රත් වෙච්ච යකඩකින් ඇහැට තියලා අනින්න හදනකොට ඒ මිනිස්සයා කොච්චර බය වෙනවද වගේ හිත පිටපයින් වාරයක් පාස Tamande හිතෙනවා මෙච්චර බුදුන් ඉපදිච්ච ලෝකේ මෙච්චර බණ භාවනා කරන මගේ හිතත් විලිලැජ්ජ නැතුව මේ විදිහට අපායට යන දේවල් බලනවා තිරිසන් ලෝකයට යන දේවල් බලනවා කාට දොස් කියන්නේ තරබලදරි දෙයයන් ආන්තර දොස් කියන්නේ මවාපු මිනිස්සුන්ට දොස් කියන්නේ නමුත් මට තියෙනවා ගතියක් අඩු ගානේ මම දැන් දන්නවනේ මේක බලන එක හොඳ නෑ කියලා. ඔච්චරයි හික්මීම කියන්නේ. ඕකටයි සීලය කියලා කියන්නේ. ඕකටයි ඉන්දිය සංවරය කියලා කියන්නේ. ඒක නිසා කියන්නේ චක්කුණා රූපන් දිස්වා නනමිත්තක් ගායුවති අනේ මගේ හිත ඇහැට රූප පෙන්නුනට උගේ අලගිය විලගිය මුස්තර හොයන්න නොබලාවා න නිමිත්තක් ගා නානු බියංජනක් ගායුවති මේකේ අංග ප්‍රත්‍යංග නොබලාවා යත්වාදි කරන මේ තං අසංගතම් විරන්තං uppajjati පාපක අකුසල ධම්ම යම් හේයකින් මගේ හිත සංවර කරගන්න බැරි වුණොත් උපදින්න පුළුවන් මේ අකුසල කර්ම නූපන් අකුසල කර්ම વિશે අනේ මගේ හිත හික්මේවා කියලා ඒ මනුස්සයාට ඒක තේරුනොත් හසුරව ගන්න පුළුවන් වුණොත් ඒ මනුස්සයා Taman කෙරේ පුදුමාකාර කරුණාවන්ත කෙනෙක්. Taman කෙරේ පුදුමාකාර අර්ථ අර්ථ සිද්ධියක් හිතන කෙනෙක්. අර්ථ කුසලයක් දන්න කෙනෙක්. ඒ මනුස්සයා තව කෙනෙක් රූප දිහා බලලා රස විඳිනකොට මොනවත් මුවින් නොබෙන නිකන් ඉන්නවා. මොකද ඒක කියලා දෙන්න ගියොත් එම හරිය පටලවිලක් වෙනවා. හොඳම දේ තමයි ඔයත් ගිහිල්ලා භාවනා කරලා සතිය පිහිටවගෙන බණහඬ කවදා හරි ඔයාට තේරෙයි ඔය ගිහිල්ලා ඔය රස විඳිනේ කියලා කරන වැඩෙන් කොහෙද යන්නේ කියලා. ඒක කියලා දෙන්න අපිට පුළුවන් කමක් නැත්තේ නෑ. බුදුහාමුදුරු ගාවට යොමු කරන එක තමයි කරන්න පුළුවන්. නමුත් Taman උත්සාහ කරන්න ඕනේ. රූප වෙන එක වළක්වන්න බෑ. කොහොමඩත් මේක දෝරේ ගලනවා. ශක්ති ප්‍රමාණය දේවල් දැකලා එලවෙලව බලන්න එපා. ශක්ති ප්‍රමාණය මේ දෙයක් ඇහුනට කන මිහිදු විහිදු බල අහන්න එපා. ගඳක් වැදුනට ඒක හොය හොයා යන්න එපා. රස හොයාගෙන රසමස උලදිගේ යන්න එපා. මේ කයට පහස සුඛෝභෝග දේවල් ඉල්ලගෙන යන්න එපා. ඒ නිසා බුදුහාමුදුරෝ පුදුමාකාර අනුකම්පාවකින් ප්‍රායෝගිකව පෙන්වනවා රූප පෙනුනට උඹ අන්ධෙක් වගේ හිටපන් කියලා. ව්‍යංජන අනුව්‍යංජන ගන්න මොනවාක්වත් කරන්න බෑ රූප පෙන්වන එක නම් වළක්වන්න බෑ. ඒ පෙර කරපු අකුසල කර්මයකට හරි කුසල කර්මයක්. නමුත් මේක මම විතරයි දැක්කේ අරයා දැක්කේ නෑ කියලා ඒ රූප විශේෂයි තොරන් ගහන්න යන්න එපා, කතා ගොතන්න යන්න එපා. දැක්ක දැක්ක පමණින් නතර කරපන්. ඇහුව ඇහුව පමණින් නතර කරපන්. ගන්ධ රස පහස බැලුවා ඒ ප්‍රපරිණ නැත කරපන් මේක තමයි මම විශ්ින් මට අනුකම්පාවෙන් කළ හැකි අර්ථ කුසලී කියලා ඒ මිනිස්සයා ඒ යෝගාවචරයා ඒ භික්ෂුව කවදා හෝ ඒ පිළිබඳව හික්මීමක් ගත්තන ඒක පුරු ඒකේ නම්බුව ඇත්තටම බුදුහාමුදුරන්ගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණයට යනවා මිසක්කා මේක මගේ දක්ෂමක් කියලා හිතා ගන්න බෑ මේක තමයි බුදුහාමුදුරන්ගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය උන්වහන්සේ කියන දේ අහනවනම් උන්වහන්සේ අපේ ජීවිතේ හැම කොනටම ඇඟිලි ගහනවා. ඇඟිලි ගහලා පෙන්නලා දෙනවා පුතේ උඹ දන්නේ නැති උනාට උඹ කෙරුවා නම් හිතලා කක්කා. මම උඹට කියලා දෙනවා මේ කක්කා ගොඩේ මේකේ එක චිත්තක්ෂණයක් හරි බේරපන් වැරදුනා කියලා කන ගහට වෙන්න එපා. උඹ බුද්ධ පුත්‍රයෙක් නැවත බනහපන් නැවත භාවනා කරපන් ටික ටික ටික ටික ගලවන්න ගිහිලා කවදා හෝ මේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස පුංචි හැඟීමක් ඉපදිච්ච අකුසල් දන්නවනම් මේක මම අපායට යන්නේ කාගවත් හෝ නියමකට නෙවෙයි. සාපයකට නෙවෙයි මම්ම රැස් කරගත්ත දේ ලබා උපන් හැටියට එපා බබා හම්බු වෙන්නේ. ඒකට දොස් කියලා වැඩක් නැහැ සාප කරලා වැඩක් නැහැ ඒකට ලෑස්ති වෙනවා නම් යා එන්නේ එන්නේ එන්නේ යම් ආකාරයකට හික්මීමකට ඉන්දිය සංවරයකට බයලජ්ජාවකට සීලකටපත් වෙනවද ඕකට විතරයි සීල කියන්නේ නැත්නම් මේ පිටිපස්සෙන් කවුරු හරි කෙවිතර තියාන ඉඳලා රක්කන සීලෙට නෙවෙයි මේක තමයි නියම සීලය කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ පරියන්කේ සතිය පිළිරලා සක්මනටත් ගිහිල්ලා මේ තරම් උත්සාහ කරද්දිත් මගේ හිත නන්නත්තර වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඒක ලබා උපන් හැටි. මම පුළුවන් තරම් මේක රැකගන්න ඕනේ කියලා කොච්චර උත්සාහ කරත් බලුකුණක් දැකපු කබරෙක් වාගේ අසුචියක් දැකපු බල්ලෙක් වාගේ අරක තමයි යදී. ඉතින් එතකොට ළඟ ඉන්න එක නා කියනවා මහා ලොකු යෝගාවචරය ඕම් පේනවාද හැසිරෙනදී දකින් දකින් දේ බල බල අහන අහන දේ බල බල කියලා දොස් කියනවා යෝගාවචරය දන්නේ අනේ මම මොන තරම් ප්‍රයත්නයක් කෙරුවත් මගේ හිත කොච්චර පිට යනවද කිසි කෙනෙක්ගේ අබමල් රේණු කනුකම්පාවක් ලැබෙන්නේ නැහැ කවදාවත් නැහැ ලැබෙනවනම් ලැබෙන ඊට වැඩිය භාවනා කරපු කෙනෙක්ගෙන් අනුකම්පාවක් විතරයි ඒක කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපිට වැඩි භාවනා කරන පිරිසක් ළඟ ඉඳගෙන අපි මේ මුල් මිල් අත්වැරදි වලට සමාව දීලා කවදා හෝ අපිට නැගිටලා යන මට්ටමට යනකම් අත දෙන පිරිසක ඉන්න ලැබෙනවා නම් ඒක අපි ලොකු සංස් කිව්වේ මට වැඩ කරන පිරිසක් මැද හිටියත් ඇති කියලා. මේ වගේ හිත හදාගත්ත පිරිසක් මැද හිටියත් ඇති. මොකද ලෝකේ කියලා කියන්නේ අසුචි වල. අද හැදෙන දෙවෙනි પરම්පරාව ගැන හිතන්න. කොහෙද යන්නේ? මොනවද අහන්නේ? ඕගොල්ලෝ කොච්චර හම්බ කරලා දෙන්නේ මොනවටද? දුන්නට පස්සේ දරුවන්ට මොකද වෙන්නේ? ආන්නෙව දැනගන්න ඉස්සලා තමන් මේක දන්නවනම් මං කියන්නේ මේ දරුවා හදන්න ඉක්මන් වෙන්නේ කියලා. දරුවා හැදෙයි. නමුත් තමන් ඒ දේ කරගෙන යනවනම් ඉස්සරහට අඩු ගානේ නරකට අත දෙන එකක් නැහැ. අනේ එවැනි ජීවිතයක් තමයි මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. ඒකට අපි ඩිංගිත්තක් මේ දුෂ්කර කෘත්‍ය කරන වෙලාවේ, දුෂ්කර දේ ලබන වෙලාවේ, නපුරු බැනුම් අහමින් බුදුහාමුදුරුවෝ මේ දේ කරන වෙලාවේ අපි පුළුවන් තරම් අනුග්‍රහ කරලා මේකට අනු අනුයාතව කටයුතු කරන්න පටන් අරගත්තොත් ප්‍රතිඵල නම් කවදාකවත් මන් දොස්සහය කරන සුළු නෑ. ඒකාන්තයෙන්ම අපි හිතුවට වැඩිය ලැබෙනවා. හැබැයි පටන් ගන්නකොට හුඟක් හිමීට පටන් ගන්නවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක ඉතාමත් මෙහිමීට පටන් අරගන්න එහෙම තමයි බරපතල දේවල්. එහෙම තමයි ගම්භීර දේවල්. ඒ නිසා මේ කරගෙන යන වැඩපිළිවෙලට මේ යත්තන්ඩ මේ බන මේ ආදිත්‍යපරියාය සූත්‍රය පසු නොබා ඉදිරියට යෑමට ශක්තියක් ධෛර්යයක් බලයක් පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාටම ඒ අනුව සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා